එහේ ස්වාමීන් වහන්සේ තේරුණා ප්‍රමාණ පිං මේක නම් සුළු ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේ සමාවෙන් මම ගොඩක් ගත්තට කාලේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ටික විතරද විපාක සිත්වල වැඩ කරන්නේ ස්වාමින් වහන්සේ විපාක සිත් ඔක්කොගේම නෙමෙයි පංචද්වාරික සිත්වල ඔව් ඒ ටික ඔව් ඒ ටිකේ ඒ හත විතරයි නේ ස්වාමින් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගීව ගිහිල්ලා එන්න Sabe, sabe, sabe.